මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන් විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න දින ගණනක පටන් නොකඩවා වසින ධාරානිපාත වැස්සත් සමග බොහෝ ප්‍රදේශවලට මෙන්ම මුවන් පැලැස්සටද මහත් දුර්භාග්‍ය තත්වයක් පැන නැගුණි. හුළු ගඟට ආසන්නයේ මුවන් පැලැස්සේ සමහර ගම්මාන, ගෙවල් දොරවල් නායගොස් තිබේ. මෙතෙක් ජනතාව එගොඩ මෙගොඩ වූ හුළු ගඟ පාලම ගම් වතුරට ගසාගෙන ගොස් තිබේ. මාබැද්ද අමුණේ විශාල කඩාඬුවක් ඇතිවිය. මුවන් පැලස්සේ උද්ගතව ඇති මේ අලුත් තත්ත්වයේ යටතේ තම තමන්ගේ අලාභහානි දුක් විපත් කියන්ට මුවන් පැලස්සේ මෙන්ම අවට ප්‍රදේශවාසී ජනතාවද වැළනු කැදී ආරච්චි බලවට එන්නට වූහ. ආරච්චිරාලට තම කරත්තය සහ ගුණා නැතිවීම මුවන් පැලස්සේ විපත්ති ව්‍යසන සමග අමතක වූසේ පෙනුනි. ඒ සමගම ගම් වතුරට ගසාගෙන ගිය හුළු ගඟ පාලම නැවත කඩිනමින් පිළිසකර කිරීමට ඉංග්‍රීසි ජාතික තරුණයෙක් තමාගේ අනුදැනුමකින් තොරව ගමට පත්කර එවීම ගැනද ආරච්චිලාල තුල ඔබතෝ කෝටික ප්‍රශ්නයක් මතුවේ. අද මුවන් පැලස්සේ මේ තොරතුරු ඔබේ සමන්පතියට දිගහැරේ. ආයිබෝන් යාරජ්ජි මහත්තයා. ආයිබෝන් ආයිබෝන්. මෙදා පාර මේ කුණාටු ඇස්ස වතු පිටිවල තිබිච්ච ගස් කොළන් ටිකක් විනාශ කරලා දාලා තිනවා. ඕ අර අර බලපන් අර පොල් ගහ. ආ තල්ලු කළා වගේ තාප්පේ උඩ. ආ මේ සේරම නාඹර වයසේ කෙහෙල් ගස්. අද හෙට පීදෙන්න තිබිච්ච ඒවා. සමහර කෙහෙල් ගස් පීඩුනා විතරයි. ඈ හිත වාවන්නේ නෑ බණ්ඩිරාල හිත වාවන්නේ නෑ ආ ඈබලම් බණ්ඩිරාල මේ වැස්සෙන් මේ tamunට අලාභහානි නැති ඇයි නැත්තේ දෙල්ගා කුඹුර පැල්පත කොහෙම සේරම ගම් අතුරට යට වෙලා සතියක් වෙනවා ඒක වෙලා සේරම පැල්පත කුණු වෙලා එතනම කන්ද පාමුල හදලා තිබිච්ච මගේ පැල් කොටේ නාය ගියා පස්කන්දට අහුවෙලා නාය ගියා. ඉතිච්ච තැනක්වත් හොයාගන්න නෑ. ඉන්දිරාලටත් එහෙමනම් ඉතින් අපට වගේම හදි කෙටිලා ඈ. ඔව් ඔව් ඔව්. ඉතින් මම මේ ලියුම් කඩ දහි කෑල්ලකුත් ලියාගෙන මං ආවා මහේකන්ත උන්නාන්සිට මේ අලාභ ගැන කියලා අලාබිට වන්දි මුදලක්වත් ආනාදාරයක්වත් ලබා ගන්නට කියලා මෙදා පාර තමා මහ ඒජන්ත උන්නාන්සෙට තරු පිට තරු විසුවෙන්. දවසින් දවස එන්ට එන්ටම මේ කියන අනාථයෝ අසරණයෝ බණ්ඩිරාලේ වැඩි වෙනවා. ආහා අපේ මම් පැලැස්ස ගත්තම මා බැද්ද, පල්ලේ බැද්ද වේරගන්තොට ඈ කයිකාවල මීමුරේ කටුක්වැල්ල එතකොට ඩක්වාරිය මේ ගම් සේරම උලංගෙන් වැස්සෙන් ගම් වතුරෙන් විනාශ වෙලා හා හා පන්සල්වල ඉස්කෝලවල අනාථයෝ පිරිලා රටට මහා නපුරු දේව සාපයක්ද මන්ද මහේ ජන්තට මේ පාර තමයි පිස්සු හැදෙන්නේ අපි එහෙම හිතුවට මැනිකේ ඔය සුදු මහත්තුරු ඉන්නව නේද? ඉති සල්ලි ගස් සල්ලි ගස් සල්ලි විදාන සල්ලි උල්පත් මැනිකේ සල්ලි උල්පත් දැන් උඹ ඔය හරි ගස්සගෙන ආපු ලියුම් තුණ්ඩු කැල්ලේ මොනවද ලියලා තියෙන්නේ <laughs> මේ දැන් මේ මයි දෙල් ගහ කුඹුරේ ආලාභය රුපියල් 1000යි මොනවා බං ඔව් ඒකේ අලාභේ මේ 1000යි තමයි අපේ මැනිකේ මේ 1500ක් විතර මේ තියෙනවා ඒ වුණාට මං අඩු කරලා රුපියල් 1000ක් දැම්මා ආ එච්චරද නෑ නෑ නෑ නෑ තව තියෙනවා තව තියෙනවා මොනවද මොනවද ඔබට මේ ඔය තරමට වෙලා තියෙන අලාභ කියපන් කියපන් මගේ මගේ දෙල්ගහ කුඹුරේ පැල් කොටේ තිබිච්ච තැනක්වත් හොයාගන්න නෑ මැනිකේ ඒකේ ලාභිත නම් රුපියල් 2000ක්ම දැම්මා ඕන්න අම්මෝ බුදු අම්මෝ රුපියල් 2000ක් කියන්නේ මේ හරියටම මේ අපේ වලව්ව වගේ වුණ තුනක් හදන්න පුළුවන් ඈ ඇයි ඉතින් මැනිකේ තීරිකාවක්වත් හිතුණාද ගාන වැඩිද මය බල්ලටවත් මං ඉරිසියා නෑ බං. මහය ජන්තු උන්නාන්සේට ගෙවා ගන්න පුළුවන් මුදලක් අලාභයක් එපෑය මේ ලියුම් තුඬුවේ දාන්න. මෑණිකේ පොඩ්ඩක් මෙහාට වෙන්න. මේක රහසක්. එංගලන්තේ මහය ජන්තු උන්නාන්සේ කියන්නේ ගවර්නර් දාරු. කවන්නත්දාරු තැන. සල්ලි උල්පතක්, සල්ලි උල්පතක් මැනිකේ ඉතින් අපි වෙලාව බලාගෙන උන්නාන්සේ සල්ලි උල්පතේ මේ ටිකක් ගන්නට උන්නාන්සේ හීනෙන් ගියාර මොකද්ද කොස් ඇටයක් තරම්වත් ගානක් නෑ උන්නාන්සේ බණ්ඩිරාල බණ්ඩිරාල උඹ එකක් මතක තියාගනි හොඳේ දැන් ඔය උඹ ඔය දඟලන්නේ අවස්ථාවාදියෙක් වෙන්න නේද තවත් අතකින් බලනවා නම් වලයිහගෙන කන්න. බුදු අම්මෝ තුන් හිතකින්වත් හිතපු දේවල්ද මේවා. මේ තව තියනවද ඉවරද? ඉවරයක් නෑ ආමිනේ. මය ආනමාලු කෝලි කුට්ටු ඒකම අලුත් බීජිත ගස් 20ක් විතර තියෙනවා. මේ උඹට එච්චර කෙහෙල් තිබුණද? ඉදෙයෝ මයි හේන්නායි කේල් කෑල්ල මේ මේ කොච්චරද ඉතින් ඒකේ අලාභේ රුපියල් 4500ක අලාභයක් ඒ දෙකට මං දැම්ම අලාභේ රුපියල් 1000ක් එතකොට සේරම අලාභේ කොච්චරද 5000ක් විතර මදි නැහැ අලාභයක තරම මේ උඹ උඹ කියන ඒවා ඇත්තද බලන්න ගයක් ගයක් ගානේ ආණ්ඩුවේ මහතුරුත් එක්ක අපේ ආරච්චි මහත්තයත් එනවා. ඕ මං හිතන්නේ නැහැ ඔච්චර ලොකු ගාණක් මේ අපේ මහත්තයා අනුමත කරයි කියලා. ආරච්චි මහත්තයා එනවා. උදව්වට එන්න හිටියට මේ මැනිකගේ කතාව හටකොට වුණා. මේකෙන් කාරි නෑ. මේ ආන් අතනර මේ කොටේ උඩ <clears throat> තියෙන මේ මේ ලියුම් තුණ්ඩු කෑලි ටික පරිස්සමෙන් අරගෙන ගිහින් අපේ මණිකට දීපන්. ආයිබෝන්ට මේ ලියුම් තුණ්ඩු කෑලි මහා ගොඩක් නේ. ඔව් ඔව් ඔව්. මහා කන්දරාවක්. මේ උදනැක්කේ වත්තට ආවිලේ පටන් ලැබිච්ච ඒවා මේවා. මණිකට බාර දීලා වාරේ. ඔය තියන්නේ මදි නොකියන්ට ලියුම් තුණ්ඩු කෑලි. කනේ නෑ. ආරච්චි මහත්තයා කතා කරනවා මේ පොඩි වැඩකට මම යනවා. ආ හා පලියම් පලියම්. <clears throat> ආ බණ්ඩිරාල. මේ මං දැන් ඔය එක එක තැන්වල ගොඩ ගහලා තියෙන කෙහෙල් ගස් අර අර වැටයින දිගට කඳන් කපලා දිගටම දාපන්කෝ ඈ කෙහෙල් ගහ දෙකට තුනට කපලා වැටයිනටම කරලා දාන්නම් ඕ එහෙම හොඳයි එහෙම හොඳයි එතකොට මේ කෙහෙල් කුරුල්ලෝ මොටෙයියෝ සේරම එක්කොරලා එක පැත්තකින් තියාපන් තේරුණාද ඕන් ඒ පාරේ තවත් කාණ්ඩයක් එනවා ආරච්චි එහෙනම් මං බලව්වට යන්නම් ඈ මේ එහෙනම් වැඩේ කරගෙන යලියන්කෝ ඈ හා හා හා ආයුබෝවන් දරාලාමි. <laughs> ආයිබං ආයිබං. <laughs> ආ මේ අපේ ඉස්කෝලේ මාත්‍යාදී ඈ. <laughs> බොහොම කාලෙකින් මේ ගම්මතුරෙන් වේරගන්තොට පැත්තකට කරදරයි කියලා ආරංචි. නැතුව ගොඩාක් දේවල් කතා කරගන්න තියෙනවා රාලාමි. මේ අපේ ඉස්කෝලේ වැඩ කරන ගුරු පිරිස මේ ඉන්නේ. ආහා ඉතින් එහෙනම් හැමෝම ඔය කට්ටිය වලව්වේ ඉස්සරහ ශාලාවට ගිහින් වාඩි වුණා නම් නේද මං මං ඉක්මනට එනවා හොඳද මං ඉක්මනට එනවා මේ මේ අපේ කට්ටියට තේරුණාද අපේ මේ රාලහාමි බොහෝම වටිනා වෘදු උත්සවයක් කළා. තේරුණා? ඔව්. මේ අපේ ඉස්කෝලේනුත් කට්ටිය ඇවිල්ලා බොහෝම උදව් කළා ඒ වැඩේට. ඔව්. මතකයි අපේ මේ ඉස්කෝලේ හාමිනේ හොඳ දේශනාවකුත් දුන්නේ දා. ඇයි අපිට මතකයි මුවන් පැලැත්තට ගැළපෙන තාලෙට ඉස්සරහින් මුව තොරණක් ගහලා තිබුණා. අපේ මේ අවුරුදු උත්සවයට මේ වීරගන්තුට ඉස්කෝලේ අපිට පුදුම සහයෝගයක් දුන්නනේ. එහෙනම් එහෙනම් අපි දැන් මේ කතා කර කර හිටියෙත් ඒ ගැන සමහරලාමි. අපි ඉතින් වරින් වර විදුහල්පතිතුමා ආචාර්ය මණ්ඩලය මතක් කරනවා. <laughs> අද මොකද මගෙන් කෙරෙන්න තියෙන රාජකාරිය කිව්වනම් බලන්න. මේකයි රාලාමි. ඔව්. අපේ ඉස්කෝලේ තට්ටු ගොඩ නැගිල්ල ඇරෙන්ට අනිත් හැම ශාලාවක්ම කුණාටු හුළඟින් ගස් කොළන් කඩා වැටිලා විනාශ වෙලා. මේ එයින් මේ බිම්මට්ටමේ ශාලා හතරක්ම ළමයි ඉගෙන ගත්තු ශාලා. ඔව් ඔව් ඔව් ඉතින් මහය ජන්තතුමාට රපෝර්තු කරලා ඒවා ඉක්මනින් කරවා ගන්නට ඉතින් මහය ජන්ත උන්නාන්සේ පාලම කැඩිච්ච එක බලන්ට සැපත් වුණා. මට මොන ගැහිලා කීවා ඉස්කෝලේ ගොඩ නැගිලි රෝහල් හැම ඉක්මනින් ප්‍රශ්න විසඳනවා කිව්වා. <laughs> මේ ගොඩ නැගිලි පරක්කුනොත් ඉතින් ළමයින්ට ඉගෙන ගන්නට ශාලා නැණි අපේ රාලාමි. වේරගන්තොට ඉස්කෝලේ විතරක් නෙවෙයි මාතලේ කයිකාවලට මාඩුගොඩ ලූල්වත්ත මේ හැම තැනකම පාසල් ගොඩනැගිලි පොළ ප්‍රශ්න. මහජනත උන්වහන්සේ මේ ඕවා මුලින්ම විසඳගන්නේ ඕම් පාසල් ප්‍රශ්න. විදුහල්පතිතුමා කාරණය ලියුම් තුණ්ඩු කෑල්ලක ලියලා මට දෙන්න. හොඳයි හොඳයි. ඔව්. ඔය ගෙවල් කැඩිලි එතකොට ඔය මේ මේ වගා පාළු වෙලා තියෙනවා නම් ඒවටත් පුද්ගලිකව ඉල්ලීම් කරන්න. මේ අපේ රාල්හාමි මේ ඉස්කෝල ගොඩනැගිලි හොයා බැලීමට එනවා නම් මේ කොච්චර කොච්චර විතර කාලයක් යයිද අපේ රාලාමි? ඉස්කෝලේ ඉල්ලීම් එදා දවසේම ඔය මහනුවරට එවන්න කියලා අපිට නියෝග කරලා තියෙනවා. සතියකින් තොරතුරු හොයා බලන්න කට්ටියයි. එහෙමනම් ඉතින් මේ වැඩ හරි ඉක්මන්නේ. ළමයින්ට පාඩුවක් වෙන්නේ නෑ. පාසල් ගොඩනැගිලි උපකරණ එතකොට ළමා අධ්‍යාපනයේ හැම දෙයකටම කඩිනම් විසඳුම්. එහෙමයි එහෙමයි. ආ බොහොම හොඳයි බොහොම හොඳයි බණ්ඩාරේ. ගේන්ට ගේන්ට මේ මෙහාට තේ ගේන්ට මේ මේසේ උඩින් තියා තිබ්බනම් මේ මේසේ උඩින් ආ කො කො ආ කට්ටිය දැන් එහෙනම් තේ පානය කරන්න ආ ඉරියල කරපුවා ලියුම් තුණ්ඩු කෑලි දැන් එකට එකතු කරලා දෙන්නකෝ මේ අපේ රාලහාමි මේ මේ මේ මේ ඉස්කෝලේට ලියුම් තුණ්ඩු කෑලි එකයි එතකොට ආචාර්ය මණ්ඩලයේ අයගෙන් ලියුම් තුන්ඩු කෑලි 5යි. මෙන් මෙන් ඒ රෝම 6යි. ආ දෙන්න දෙන්න දෙන්න මේ මේ දවස්වල මහ ඒජන්ත උන්නාන්සේට ලියුම් ලැබිලා තියෙනවා ගෝණියකට වඩා. <laughs> ඒ වගේමයි උන්නාන්සේගෙන් හැම දෙයකටම සාධාරණෙත් ඉෂ්ට වෙනවා. වෙනවාමයි. මේ <laughs> අපේ රාලාමිට ගොඩාක්ම පින් අත්පත් වෙනෝනේ මේ වැඩ කටයුතු කරන නිසා. හරි හරි. එහෙනම් මේ හරිම සාධාරණයි. ආයෙ නං ආයිබෝන් ආයිබෝන් ආයිබෝන් ආයිබෝන් ආයිබෝන් හොඳයි හොඳයි. කියලා යනවා කියලා කියලා ආයිබෝන් ආයිබෝන් මේ වීරගන්තොට ඉස්කෝලේ ඇත්තෝ අපේ අරුදුසරයට බොහෝම උදව් කළා. හ්ම් ඉස්කෝලේ ගොඩනැගිලි මේ හතරක්ම කැඩිලා. අලාභ හානි ගොඩක් සිද්ධ වෙලා. තට්ටු ගොඩනැගිල්ලත් අනාථ කඳුරක් වෙලාලුවෝ. ඒ වගේම ඉස්කෝලවල ගොඩනැගිලි හදලා දෙන්න ඕනේ. ඉක්මනින්ම. නැත්තම් පොඩි උන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවනේ. ආ මම මේ වටපිට බල බලා හිටියේ. උඹ කොහෙද ගියේ කියලා. <laughs> මම මේ ඉරමුත් බීම හැදුවා මැනිකටයි රාලහමිටයි දෙන්නටම බොහොම හොඳයි බොහොම හොඳයි අනර බණ්ඩිරාල වත්තේ වැඩ ආන්න ඌටත් මොනවා හරි බොණ්ඩ දීපන්කෝ මේ මහත්තයා මම මේ මතක් කරන්ටම හිටියේ අපේ මහත්තයාට මොකද්ද ඒ මොකද්ද මහේජන්තුන් වහන්සේ අපිට පණුඩියක් එවලා තියෙනවා මේ හොඳ නාට්‍යයක් කරන්න කියලා මම පැලසි මේ අනුරාවට වැහැලා මේ ගම් වතුර ගලලා ඈ ගෙවල් දොරවල් යට වෙලා මිනිසුන්ට උන් හිටි තැන් නැති වෙලා ජීවිත හානි වෙලා ඔය මේ අල්ල පනල්ලේ මොන නාට්‍යදාය මේකේ ආ මේ එන්නේ විදිකාර්යා නන්දෝරි සුවඳි ගෝමරි බොහොම හොඳයි කට්ටිය වේලා පහෙන් මා දාපු එක ආයි බෝවත් තමුන්නාංශගේ පණිවිඩේ ඊහවස හම්බ වුණා ඔව් ඒ වෙලාවෙත් ඉතින් වැස්ස. ම්ම් මට තේරුණා මට තේරුණා. අද අපට වැඩ ගොඩාක් තියෙනවා වෙදිකාරයා. අයබෝවන්ද. කොළඹ ආධාර ලොරි ලෝල්වත්තට එන්න කීය විතර වෙයි? අපි කීයට විතරද හෙට යන්න ඕනේ? ආ උදේ 9 10 විතර වෙනකොට ඔය කොළඹින් අනාථ ආධාර ලොරි එනවා. ඒවා බාර කෙනෙක්ම එනවා ඒත් එක්කලා මහතුරුත් එනවනේ. ඒ අය ඉල්ලීමක් කළොත් විතරක් අපේ කොල්ලෝ හතර පහ දෙනෙක් ගියාට කමක් නැහැ. විධිකාරයා මේ කොල්ලෝ බලා ගන්න ඕනේ උඹ. ආරංචි තියෙන විදිහට මේ මිනිපේ ගොවි ජනපදයේ මහවැලි ගඟ පිටාර ගලලා ගෙවලුත් යට වෙලා. මේ උඹලා කොළු වයසේ උන් තේරුණාද? විහිළු විකාර වැඩ නැතුව ජීවිත බේරෙන්න නම්බුකාර විදියට කල්පනාවෙන් උදව් වෙන්න ඕන්න ඔය අපේ මැනිකේ කියන දෙයට පොඩ්ඩක් ඇහුම්කන් දීපල්ලකෝ ඈ අයබවන්ද <laughs> මම මේ බන වගේ අහගෙන ඉන්නවා හොඳයි හොඳයි හොඳයි තමුන් කණ්ඩායමේ නායකයෙක් නිසා ලූල් වත්තෙන් නගින අපේ අනේ තිලන්දාරි කොල්ලොන්ටත් මේ උපහරණ දෙන්න ඉන්නේ උඹනේ තේරුණාද මේ බිරිසංගිනේ තීවිදිර හැසිරෙනවා නම් ඉතින් මේ මුවන් පැලැස්සට අවනම්බුවක් අගෞරවයක් නම් වෙන්න ඉඩක් තියන්න එපා ඔව් ඔව් ඔව් ඔව් ඔව් අනේ කොහොඳට හිතට ගනින්නලා ජලයේට කොටු වෙච්ච මිනිසුන්ට උදව් වෙන විදිහට ඇවිත් ඒ අයගේ මාල වලලු කඩා ගන්න ඒවා ඔය පොලිසියට වාර්තා වෙලා තියෙනවා. අනුන් කරපු වරදකට Taman අහුවෙන්ටත් පුළුවන් තේරුණාද? බොහොම කල්පනාවෙන් කීවේ අන්නේ ඒකයි තේරුණාද? මේ අපි අපේ ගෑනු ළමයි කවුරුවත්ම ඔය අනාථාදාර වෙදන්ට පිට යවන්නේ නැහැ. මේ සුවඳි ගෝමරි හොඳට මතක තියාගන්න. අපි යන්නේ අපි යන්නේ මැනිකේ. ගියපු උන්දලට හොඳ හොඳ දේ වෙලා තියෙනවා. ආ මේ මුවන් පැලැස්සේ මේ අපේ ගැටිසියන්ට අපේ නෙවෙයි මැනිකේ. මේ 18 වංගුවේ නැට්ටුකාරයෝ වගේක්. මොකටද වෙලා තියෙන්නේ? එහා ගමේ දන්න කියන කොල්ලෝ කෙල්ලෝ වගේක් උන් යාළුකමට වතුරට කොටු වෙච්ච ගේක කට්ටිය බේරගන්න ගිහින්. ඉතින් ඉතින් යාලුකමට කොල්ලෝ කෙල්ලෝ ටික වතුරට තල්ලු කරලා උන් වතුරේ ගිලෙන්න ගිහිල්ලා පස්සේ කොල්ලෝ පැනලා කෙල්ලෝ ටික දේවගෙන උන් වතුරේ නටලා කියලා තමයි මිනිස්සු කියන්නේ <laughs> අන්න දැක්කද එහෙනම් උන් දෙගොල්ලොම කතා වෙලා ඇවිල්ලා තියෙන්නේ වතුරේ නටන්න ඇයි ඉතින් කවුරුත් හොයන්නේ බලන්නෙත් නැහැ නෙමෙයි මිනිසුන්ට උදව් කරනවා කියලා. ඕ. අනේ අපි නම් ඔය නොබිනා වැඩ කවදාවත් කරන්නේ නැහැ මැනිකේ. සුවඳි වගේම තමයි මමත්. තමුන්ගේ හැසිරීම ගැන දන්නේ තමුන්මයි. ඕ. මුවන් පැලැස්සේ සමහරු හොරෙන් හොරෙන් දියබුම් ගහනවා අපි දැකලා තියෙනවා. කවුද අපේ? සුවඳි නංගිලා නෙවෙයි ඉතින්. එහෙනම් ගෝමරී නංගිද? අපි මොකටද ඉතින් කාගේ කාගේවත් නම් පටලවන්නේ? උළුගඟේ සමහර තැන්වල තමයි අපේ කෙල්ලෝ දිය බුන් ගහන්නේ. වෙදිකාර අයියා වහෙන් ඔරෝ කියන්නේ ඉතින් සපු මල්ටද? සපු මල් එහෙම જાතියේ කොල්ලෙක් නෙමෙයි ඈ. <laughs> නෑ නෑ. මං සපු මල් ගැන කතාවක් කිව්වේ නෑ. දැන් සුවඳිනේ මේ සපු මල්ල මෙතනට පැටලුවේ. ඔන්න ගෝමරී නංගි මගෙත් එක්ක ඔයා තරහ වෙන්න. ආ ආ මේ ඒ කතාව මොකටේ මෙතෙන්ට? මේක මේ හුළු ගඟේ පරණ කතාව. අද ඊයේ කතාවක් නෙවෙයි මැනිකේ. මොකද්ද ඒ පරණ කතාව? පිළිකාරය දන්නවද? දන්නවා දන්නවා. ආ කියමු බලන්න එන. <laughs> කියන්නම්කෝ. ආ කියමු. ඉස්සර මේ මුවන් පැලැස්සේ පරණ ගමරාල කෙනෙක්ට ලස්සන ගමදුවක් හිටියා. මේ ගමදුව මුවන් පැලැස්සේ මා බැද්ද අයින්ට එනකොට මා බැද්ද හිටපු කුළු හරකෙක් අන් දෙක තාලෙට කරකවලා ගමදුව පස්සෙන් ලුහු බැඳගෙන ආවා. ගමදුව හොඳටම බය වෙලා හරකගෙන් බේරෙන්න දුවගෙන ඇවිල්ලා පැන්නලු හුළු ගඟට. හරියට මේ වෙලාවෙම ඇගේ මස්සිනා මේ ගඟේ ජල ස්නානය කරමින් ඉඳලා. ඒකනේ මෙනික වැඩේ කියන්නේ. පැනපු ගමන් නෑනන්දියාගේ අතින් අල්ලගත්තා. හැබැයිට නෑනන්දියාත් ඉතින් තමන්ගේ අතින් අල්ලගත්ත මේ හාදියා කවුද කියලා දන්නේ නැතුව මහායෙන් කෑ ගහන්න ගත්තා. ගෑනුන්ගේ හැටි එහෙම නෙමෙයි. <laughs> මේ කතාව මුවන් පැලැස්සේ පරණ සීපදයකත් ලියවිලා තියෙනවා. මෙන්න මේ විදියට. <laughs> සුවඳි නගා ඉතින් සීපද කියන්න දක්ෂයින්ද පුළුවන් නම් ඒක කියලා පෙන්නන්නකෝ. ඒකත් බෑවේ. ඒක අපිට පොඩ්ඩක් කියලා පෙන්නන්නකෝ. මෙන්න මේක කියවන්න නගා ලස්සනට කියවන්න ඕනේ හොඳේ. ආගන්තුකෝ එනං අයියා. මා බැද්දෙන් කුළු හරකෙකු වෙන කලට බියවි යුගේ අන් දෙක කැරකෙන රඟට සොඳුරුලියක් දුවගෙන ගොස් හුළු ගඟට පැන්නට අහුනේගේ අයන්දියට කුළු හරකා පැනගෙන විත් ගඟ ළඟට බැලුවලු කිල්ල වැටුණද මේ ගඟ දියට ගඟ තුල තරුණ ගැටයෙක් මිස් මතු පිටට රැව්වම කුලා දෙව්වලු වැටි වැටි පියට ආ දැන් වෙලාව හරි වෙලාව හරි ඔලමින් එන ගම් වතුර අනාථ ආධාර ලොරි දැන් ඇවිත් ඇති ලූල් වත්තට තේරුණාද දැන් ඔය මේ වෙඩික්කාරයා බණ්ඩිරාල පුංචි බණ්ඩා දැන් උඹලා ඉක්මනට ඵලයල්ලා නූල් වත්තට තේරුණාද අපිට කිව්වොත් විතරක් උදව්වට යනවා නැත්නම් ඉතින් යන්නේ නැහැ ඒක හොඳයි ඒක හොඳයි හරි එහෙමනම් මේ හරි හරි හරි මේ මගේ නම කියලා ඒ කියන්නේ කටුපුල්ලේ ආරච්චිලගේ කට්ටිය කියලා කවුද ඇහුවොත් එහෙම ගියා පල්ල තේරුණාද මේ මේ වෙඩික්කාරයා ඇතුළු අපේ ඔය තුන් දෙනෙක් විතර ඵලයල්ලා කොළඹින් කට්ටිය ගොඩාක් ඇවිල්ලා හිටියොත් උඹලා යන්න ඕනේ නෑ තේරුණාද අපි ඒ වුණොත් යන්නේ නෑ එහෙනම් අපි එන්නම් හරි හරි හොඳයි ගිහලා වරලා ගිහලා වරලා ආ ඵලයල්ලා වැඩේ හොඳට කරපල්ල අද මුවන් පැලස්සේ රඟපෑම් විජේරත්න වරකාගොඩ සෝමසිරි චන්ද්‍රසේන උලපනේ ගුණසේකර රත්නදී නම්බුගේ ශීලා පරණමානගේ කමල් ගමගේ දිල්කා විමර්ශනී හඳුවල සහ ප්‍රියන්තනී ගමගේ යහම්පල් කතනය රෝහණ සිරිවර්ධන නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලා කලාසූරි මුදල් නායක සෝමරත්නයන් ගුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන